බෞද්ධයා ගුවන්විදුලි දායකත්ව ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අද වැඩම කර සිටින්නේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ নমස්කාර පූර්වක විතා ගෞරවයෙන් අපි පිළිගන්නවා සාදු සාදු පින්නතුනි අද බෞද්ධයා ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනාව සම්පූර්ණ දායකත්වයක් ලෙසින් තමයි මේ දායක පින්නතුන් ලබාගෙන තිබෙන්නේ. ගෝණපල උතුරු කුඹුක කොහිලගේ වත්තේ අංක 137න් දෙක දරණ නිවසේ පදිංචි රේණුකා ඒකනායක මහත්මිය. තුළු පවුලේ සියලු දෙනා රේණුකා ඒකනායක මහත්මිය දැනට සයිප්‍රසිය තමයි සේවය කරන්නේ. එතුමිය ඇතුළු පවුලේ සියලු දෙනායි මේ දායකත්වය ලබාගෙන තිබෙන්නේ. ඒ දායකත්වය ලබාගත් පින්නතුන් වගේම බෞද්ධයා ගුවන්විදුලියෙන් ධර්ම ශ්‍රවණය කරන සමස්ත ශ්‍රාවක පින්නතුන්ටත් අපි ආරාධනය කර සිටිනවා ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන හැටියට. පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර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 ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි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 සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි දින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි මේ උතුම් තිසරණ සහිත වූ මේ උතුම් තිසරණ සහිත වූ පංචශීල සමාදානය පංචශීල සමාදානය මාර්ගඵල නිවන් අවබෝධය පිණිස සැම මාර්ගඵල නිවන් අවබෝධ පිණිසම හේතු වේවා හේතු වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මන් මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං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 පින්වත්නි මේ පින්වත් පිරිසට උතුම්ම වටිනා අවස්ථාවක් මේ අවස්ථාව තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් සංසාර දුක්ගිනි නිවාගෙන ඒ සසර දුක් නිවා ගැනීම පිණිස දේශනා කරන්නට යෙදුනා වූ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීම පින්වත්නි ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අපිට ශ්‍රවණය කරන්නට ලැබුණොත් ආන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය නිසා අපට පුළුවන්කම ලැබෙනවා අපිට මේ සංසාරයෙන් ඈතර වෙන්න. ඒ නිසා සසරෙන් ඈතර වීම පිණිස අපිට කෙලෙස් සංසිඳ වීම පිණිස මේ ධර්මය මේ ධර්ම මාර්ගය අපිට දේශනා කරන්න යෙදුනේ ලෞතර බුදුරජාන් වහන්සේ. ඒ නිසා පෙන්වන්නේ බුදුවරයෙක් ලෝකේ පහළ වූ කාලයක අපි manussෝත්පත්තියක් ලබලා තියෙන එක බොහෝම වාසනාවන්ත අනන්ත අප්‍රමාණ පෙර සංසාරවල කරන ලද කුසල කර්මවල විපාකයක්. පින්නන්නේ අපි දැන් මේ භවයේ මෙතෙන්ට ඇවිල්ලා manuss ලෝකෙට ඇවිල්ලා සසර දුක අඩු කරගන්න පුළුවන් ධමකුත් අහන්න ලැබෙන කාලයක අපි කුමන කුමන හෝ දේවල් කරමින් නුවණ දියුණු කර නොගන්න කටයුතු කළත් හැබැයි එකක් මතක තියාගන්න ඕන මෙතෙන්ට ආවෙනම් බොහෝ පුණ්‍ය ශක්ති කරලා ඇයි මෙතෙන්ට එන්න පින්වත්නි පෙර සසරේ අපේ හිටපු ඥාති හිතයිසීන් හිතවත් අය අපිට අනන්ත අප්‍රමාණ උදව් කරන්න ඇති. එදා ඒ කරපු උදව් වල ප්‍රතිඵලයක් විදිහට තමයි පින්වත්නි මේ වාසනාවන්ත මනුස්ස ජීවිතය ලැබුණේ. හැබැයි ඒක වාසනාවන්ත මනුස්ස ජීවිතය ලැබුණේ වාසනාවන්තම කාලයකමයි. මොකක්ද දේවාසනමන්ත කාලේ බුද්ධෝත්පාද කාලයක වෙන බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙච්ච කාලයක එහෙනම් අපිට නුවණ දිනු කරන්න පුළුවන් කාලයක සසර දුකෙන් එතර වෙන්න පුළුවන් කාලයක තුල අපි මිනිස්සෙක් වෙලා ඉපදුනා හැබැයි මේකෙදි අපිට ගැටලුවක් කියලා තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේ අපිට ගෙනාවු පණිවිඩය අපිට ඒ තරම් දුරට තාම කාන්දුනේ නැති නිසා. ඒ නිසා අපි ඒකත් තවත් පොඩි දෙයක් උදෙසා තවත් තණ්හාවක් ඇති කර ගැනීම උදෙසා යොදා ගන්න අවස්ථා තමයි නිරන්තරයෙන්ම තියෙන්නේ. පින්වන්දි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළලා දේශනා කරන්නේම මේ සසරෙන් එතර වෙන්නමයි. සසර දිගු කරගන්නවත් මේ manuss ලෝකයේ දුකයි කියලා හිතලා මේට සාපේක්ෂව සැප තියෙන ලෝකයකටවත් යන්න කියලා නම් නෙමෙයි අනුශාසනාව. ලෝකේ පහළ වුණොත් කොතන වුණත් ලෝකය දුකයි. බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නේ කුමක්ද? ලෝකයෙන් එතර වෙන්න. ලෝකේ විවිධත්වයක් අපි බලාපොරොත්තුෙන් කටයුතු කළොත් manuss ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝක සැපයි දිව්‍ය ලෝකයට සාපේක්ෂව බ්‍රහ්ම ලෝක හොඳයි කියලා අපි ඒ විවිධත්වයක් හිතාගෙන ඒ අරමුණු කරගමෙන් කටයුතු කළොත් ඒත් අපි ඉන්නේ ලෝකය තුල. එසා ලෝකය තුල ඉන්න අපිට අනිවාර්යයෙන්ම දුක මුණ ගැහෙනවමයි. එසා ඉන් ඈතර වෙන්න තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් මේ සද්ධර්මය දේශනා කරන්නේ. එහෙනම් කල්පනා කරන්න ලැබිච්ච අවස්ථාව අතිශයින්ම දුර්ලභයි. එහෙනම් මේ අවස්ථාවේ තියෙන්නේ කොහොම හරි වීරියවන්ත වෙන්න. ඔබට මේ ජීවිතයේදී මේක යම් ප්‍රමාණයකට හෝ කරගන්න පුළුවන් පින්වත්නි. ඔබේ ජීවිත උගස් තියන්න එපා පොඩි පොඩි දේවල් උදෙසා. ඇයි දැන් සමහර විටක ඔබේ ජීවිතේ උගස් තියනවා මේ ජීවිතේ මුණ ගැහිච්ච එක එක්කෙනා වෙනුවෙන්. හැබැයි ඒ කෙනා ඔබට මෙතන මේ මනුස්ස ජීවිතේ ලබා ගන්න උදව්වක් නොකරපු කෙනෙක් වෙන්න පුළුවන්. පෙර සංසාර. දැන් කොහොම හරි බලන්න පිළිඳ මේ බුද්ධෝත්පාදි කාලය තුල සිත දියුණු කරන්න බලන්න. කය සකස් කරන එකක්වත්, කය දියුණු කරන එකක්වත් නෙමෙයි. සිත දියුණු කරන්න බලන්න. හැබැයි ඉතින් සිත දියුණු කරගනකොට බුදුරජාන් වහන්සේ ඔබට මේ සම්මත ලෝකේ දේවල් පරිහරණය එපා කියලාවත් එහෙම මුකුත් නැහැ. ඒ දේවල් පරිහරණය කරන්ද හැබැයි දියුණු වෙන්න ඕන කොමක්ද? සිත. දියුණු වෙච්ච හිතේ කොහොමද ස්වභාවය? ඒව පරිහරණය කරනවා අවශ්‍යතාවය සඳහා. ඒක අල්ලගෙන නැහැ. පින්නදී ඔබ කල්පනා කරන් අපි හිතමු අපි මොකක් හරි අපිට වටිනා සම්පත්තියක් තියෙනවා කියලා භෞතික සම්පත්තිය යමෙක් ඒ භෞතික සම්පත්තිය දැක්කොත් හිතයි අයියෝ මෙයානම් තුල ඇති කිසිම දහමක් නැහැ කියලා. නමුත් අන්න බලන්නකෝ එයා ලෝකේ ඉන්න ස්වභාවය පින්වන්නේ මේ ධර්මයේ තියෙන්නේ නිවන තියෙන්නේ සැනසීම තියෙන්නේ නිදහස් වීම තියෙන්නේ අර භෞතික සම්පත්වලද? ඒකද? කතා කරන්නකෝ ඒකද? නෑ ඒක නෙමෙයි. කොහෙද තියෙන්නේ? සිතේ. අන්න බලන්නකො. ඔච්චර නිවැරදි උත්තරයක් සපයන්නේ කවුද බුදුරජාණන් වහන්සේ ආරෙන්නේ? අපි අබුද්ධෝත්පාදි කාලවල බොහෝ කාලවල ඉඳලා ඉඳලා ආපු නිසා අපිට හිතෙන්නේ භෞතික සම්පත් දැක්කොත් අයියෝ මේ ඇත්ත ළඟ නම් මොකුත් දියුණුවක් නැහැ කියලා හිතෙනවා. හොඳට භෞතික සම්පත් පරිහරණය කරනවා නම්. හැබැයි යාගේ උපේක්ඛාව කොහොමද කියලා එයා දන්නේ නැහැ. සිතේ නිදහස් වීම කොහොමද කියලා දන්නේ අත්හැරීම කොහොමද කියලා එයාට බාහිරට පේන්නේ නැහැ. ඒ නිසා පින්නත් යන්න බලනකො ඒ බාණ්ඩ පරිහරණය කරන්ද සිතින් අල්ලගන්න නැතුව. ඒ අවශ්‍යතාවය සඳහා. එහෙම වුණොත් ඇයි ඒ බාණ්ඩවල නෙමෙයි නිවන තියෙන්නේ. ඒ බාණ්ඩවල නෙමෙයි කෙලස් තියෙන්නේ. මිස කොච්චර නෝගද්ද බලන්නකො. හිතන්නේ බාණ්ඩවල කෙලස් තියෙනවා කියලා. ඒ භාණ්ඩ වල කෙලෙස් නැහැ. කෙලෙස් තියෙන්නේ කොහෙද? කෙලෙස් තියෙන සිතේ. එහෙනම් භාණ්ඩ දිනු කරන්න නම් පුළුවන් පොලිස් කරලා කැපයම් කරලා මොන හරි ටිකක් කරලා. ඒක නෙමෙයි අපි දිනු කරන්න ඕන කොහොමද? සිත. භාණ්ඩ වලට බෑ අපි අල්ලගන්න. අපේ සිතෙන් තමයි භාණ්ඩ අල්ලගන්නේ. එහෙනම් අන්න අපේ සිතෙන් භාණ්ඩ අල්ලගත්තොත් අපිට ලොවෙන් නිදහස් වෙන්න පුළුවන්ද බැරිද? බෑනේ. ඇයි බැරි? සිතෙන් අල්ලගෙන. දැන් භාණ්ඩේ දැල්ුණේ අපිට අපිට භාණ්ඩය ඇල්ලුවේ. අපේ සිතෙන් ඇල්ලුවේ. අන්න බලන්න. ඒ නිසා එහෙම වුණොත් එතනින් ඉවත් වෙන්න අමාරුයි. ඔබට තියෙන්නේ පින්වන්දි මේ සිත තුල මධ්‍යස්ථ භාවයක් හදාගන්න. ඒක පරිහරණය කරන්ද ඒ කටයුත්ත සඳහා පමණක් කියන එක අවධාරණයෙන් මතක තියාගන්න පාවිච්චි කරන භෞතික සම්පත් වල කෙලෙස් නැහැ. ඒව තුල වෛරයක් නැහැ. ඒව තුල iriසියාවක් නැහැ. ඒව තුල රාගය නැහැ. ඒව තුල ද්වේෂය, මෝහය නැහැ. අනේ දෙයිනේ කොහෙද ඔය තියෙන්නේ? සිත තුල. එහෙනම් අන්න ඉන් නිදහස් කරගන්න ඕන කොමක්ද? සිතයි. එහෙනම් සසර පැවැත්මට හේතු වන්නේ ඉන්න ගේවත් කන බොන දේවත් නෙමෙයි. කුමක්ද? සිතයි. ඔන්න බලන්නකෝ. අපි මෙතෙක් කාලයක් දැන් ඉස්සර එහෙම හිතන් හිටියේ වෙන පැත්තකටනේ. ඕන දැන් කල්පනා කරන මේ හැමදේම ගොඩනගාගන්නේ කුමක් තුලින්ද? සිත තුලින්. ඒ නිසා පින්වද මේ ලැබිලා තියෙන අතිශය දුර්ලභ අවස්ථාව. මේක දුර්ලභ වෙන්නෙම ඔය කාරණා ටික අහන්න හම්බෙන්නේ නැහැ නේ අපිට අබුද්ධෝත්පාදි කාලෙක. ඒ කාලවල අපිට හිතෙන්නේ මේව අතහරින්න ඕන. අතහරින්න කියනකොට අපි හිතාගන්නේ අත් දෙකෙන් අල්ලපුව අතහරින්න ඕන. වස්තු කාම ටික අතහැරගෙන ගියොත් නිදහස් වෙයි කියලා. ඊට පස්සේ ගිහි ගෙදරත් අතහැරලා යනවා. රෙදි පෙරදි සමහර අය අතහැරලා ගිහිල්ලා හිටියා ඉස්සර කාලවල. දන්නවනේ එහෙමයි. ඉතින් එහෙම ලැබුණොද ඒගොල්ලෝ නිවන නැහැ. ඒගොල්ලෝ පව් සෝදන්න කියලා අර සීතල සීතල ගංගාවලත් බැස්සා. සේදුනාද? කොහෙද පව් පින් හරි කෙලස් හරි තියෙන්නේ කොහෙද? මේ කයේද? නෑනේ ඒගොල්ලෝ සෝදන්න බැලුවේ කය. වෙනත් මේ තියෙන සිතේ. ඒ නිසා මේ ඔබට ඒ කටයුතු කරන්න පුළුවන් ඔබේ සිතේ ස්වභාවය තමන්ම දැනගන්න. ඕන් නොතෙන් තම බුදුරජාණන් වහන්සේ දේශනා කළ කොහොමද? මහන්නේ ධර්මයේ ඕපනයිකයි. අන්න බලන්නකෝ. ඒ ඕපනයික තමන් තුළින්ම තමන් තුළින්ම අධ්‍යයනය කරන්න. තමන් තුළින්ම අධ්‍යයනය කරනකොට තමාටමයි ඒකේ ස්වභාවය තේරෙන යම් දෙයක් කෙරෙහි ඒකේ පවත්වන ස්වභාවයේ සිතේ ස්වභාවය කොහොමද කියන එක තියෙන්නේ රාග සහිතද ద్వේෂ සහිතද මෝහ සහිතද කියන එක ඒක තියෙන්නේ තමන්ගේ චිත්ත සංතානය තුළ. ඉතින් තමන්ගේ චිත්ත සංතානය බාහිරට පේන්නේ නැහැ. තමන්ටම හඳුනා ගන්න පුළුවන් සිහිය තිබුණොත්. බාහිරින් යම් කෙනෙකුට සොළු ප්‍රමාණයක් හඳුනන්න පුළුවන් බාහිරට එන කායික ක්‍රියාවන් නිසා. නමුත් සැබෑ ස්වභාවය අපිට හඳුනගන්න බැහැ පින්වත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්න පින්වත් මේ ඕපනයික වූ ධර්මයක්. තමා තුලින්ම අවබෝධ කරගත යුතු ධර්මයක්. අනුන් තුලින් අවබෝධ කරගත යුතු දෙයක්. එහෙම දෙයක්ද? නෑ. අපි නම් මෙතෙක් කාලයක් හිතුවේ කොහොමද? අනුන් දිහා බලලා අනුන්ගේ මගපල කියන්නේ ද සූදානම් උනේ. එහෙම නැද්ද ඇත්තටම? ඈ අනුන් දිහා බල දැන් ඔබ සිල්වත් ස්වාමීන් වහන්සේලා තෝරනවා. සිල්වත් උපාසක උපාසිකාව තෝරනවා. කෙලෙසද තෝරන්නේ? ඔබට තෝරන්න පුළුවන්ද? දැන් තේරෙනව නේද ඔබ ඒකට සමත් නැහැ කියලා? නේ එහෙම බෑ පින්නන්නේ. කෙනෙක් බාහිරින් පේන ස්වરૂපය මත කිසි විටකවත් ඒක තෝරන්න හැකියාවක් නම් ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ පින්වත්. ඒ නිසා සිත තුල ක්‍රියාත්මක වෙන ස්වභාවය තමයි මේකට බලපාන්නේ. එහෙනම් දැන් කල්පනා කරන්න පින්වත්නි එහෙනම් මෙච්චර වටින බුද්ධ ශාසනයක අපිට කියන්නේ මේ සසරෙන් නිදහස් වෙන්න කියන්නේ මේ සිතෙන් නිදහස් වෙන්න. සිතෙන් නිදහස් වෙන්න කියන්නේ ලෝකෙන් නිදහස් වෙන්න. දැන් එහෙනම් බැඳීම, ඇලීම, ගැටීම හෝ කුමන හෝ සිදුවීම් ටික ওই වචනවල සිද්ධ වෙනේ වෙන්නේ සිත හරහා. සිත හරහා. එහෙම වෙනවනම් අපිට සිතමයි ආරක්ෂා කරන්න. නැත්නම් සමහර විට හිතෙන්නේ අපිට මේ අතින් අල්ලන දේවල් ඒව නිසා තමයි සසර පැවැත්ම. අතින් අල්ලන දේවල් නිසා නම් පින්වත්නි ඔබේ සසර පවතින්න හේතු වෙන්නේ. අත් දෙක නැති කෙනෙක් වුණොත් ඉතින් සසරේ පවතින්නේ නැති වෙන්න දෙපයි. නේ? අතේ නැහැ द्वේෂයක්. ඔය අත් හරි හොඳයි. නේ? කටේ නැහැ द्वේෂයක්. කටින් නරක වචන එළියට එන්න පුළුවන්. ඒ ආවට දිවේ තියෙනවද द्वේෂයක්? තියෙනවද? නැහැනේ සිතේනේ තියෙන්නේ සිතේ එහෙනම් අපි අවබෝධ කරගන්න ඕන කයද සිතද සිත අවබෝධ කරගන්න පින සිත අවබෝධ කරගත්තොත් සියල්ල කියන්න සියල්ල අවබෝධ කරා වගේ සිත අවබෝධ කරගත්තොත් එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ එතකොට දකින්නේ කුමක්ද සිත අවබෝධ කරන ඔබ දකින්නේ ධර්මයයි. ධර්මයේ දකින ඔබ දකින්නේ කවුද? බුදුරජාණන් වහන්සේයි. කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේමයි. එහෙනම් අද බැරිද අපිට බුදුරජාණන් වහන්සේ දකින්න? පුළුවන්ද බැරිද? ඈ? පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්. ඔබ කැමතිද බුදුරජාණන් වහන්සේ දකින්න? අන්න උත්තරේ බ්‍රේක් වුණා. කැමතිද නැද්ද? කැමති නෑ කොහොම කිව්වත් බුදුරජාණන් වහන්සේ දකින්න කැමති නෑ. ඔබ දකින්න කැමති බුදුරජාණන් වහන්සේ කෙලෙසද? ඔන්න දැන් උත්තරේ දෙන්න. ඔබ දකින්න කැමති වෙන්නේ පේන ඇස් ගෙඩි දෙකින්. ඒකෙන් තමයි දකින්න කැමති. ඔබ බලන්න කැමති බුදුරජාණන් වහන්සේ පේන ඇස් ගෙඩි දෙකින් අඹපු රූපයක් දිහා ගිහින් බලනවා අන්න බුදුරජාණන් වහන්සේ. එතරම් ආලේප කරලා බුදුරජාණන් වහන්සේ ලස්සන කන් දෙක. එහෙම කිය. ඒ පේන්නේ බුදුරජාණන් වහන්සේද? නෑ. අන්න එහෙම වුණොත් බුදුරජාණන් වහන්සේගේ වචනේ වර්ධිනවා. වර්ධවගත. ඇයි? ධර්මය දැක්කොත් මහණෙනි මම දැක්කහා සමාන. එතකොට ඔබ ධර්මයේ දකින්නේ. ධර්මය දැක්කොත් අන්න බුදුන් දැක්කා. ඔබට එහෙනම් මේ ජීවිතේ පින්වත්නි ධර්මයේ දකින්න පුළුවන් නම් බුදුරජාන් වහන්සේ දැක්කා වගේනේ. එතන බුදුරජාන් වහන්සේ දැකපු අය අතින් පොඩි පොඩි අඩුපාඩුකම් වෙන්නේ නැද්ද? ඒ එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. වෙන්න පුළුවන්. දැන් සමහර විටක දැන් සමහර අය හිතන්නේ දැන් අපේ මේ පින්වත් අම්මලා තාත්තලා පොහොය දවසට සිල් ගන්නවත් මේ කට්ටිය ඒගොල්ලන්නේ දැන් ගෙදර ඇවිල්ලා වචනයක් හරි කිව්වොත් පොඩ්ඩක් කේන්තියක් හරි ඇවිල්ලා ඔන්න ගත්ත සිල් මොකෝ අරගෙන නැහනේ මෙහෙම කියලා එහෙම එහෙම කතා කරන අය ඉන්නෝනේ අන්න බලන්න නොතේරුම් කමට වෙන සෝතාපන්න වෙච්ච කෙනා කවදාකවත් සතර පායේ වැටෙන්නේ නැහැ. විශාල කෙලස් ටිකක් නැති කරපු කෙනා. ඒ වුණාට එයාට ද්වේෂෙත් එන්නේ නැද්ද? එයාට රාගසිත් එන්නේ නැද්ද? එනවනේ. බලන්නකො. දැන් සමහරලාට ඔබ සෝතාපන්න අයට චෝදනා කරලා ඇති මේ. කුමක් දිහා බලලාද කරන්නේ? කය දිහා බලලා. කය දිහා බලලා සෝතාපන්න උත්තමයන්ටත් සමහර විටක ඒ සෝතාපන්න උත්තමයෙක් හදිස්සියෙන් වචනයක් දෙයක් කියවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඇත්තන්ට රාගසිත පහළ වෙනවා. එතකොට ඔන්න ඔබ කියයි අයියෝ මෙයා මේ සිල් ගන්න කෙනෙක්වත් නෙමෙයි කියලා. එහෙමවත් නැහැ කියලා. පින්වත්නි, ඒ ඇත්ත ළඟත් එහෙම තියෙනවා. හැබැයි එකක් තියෙනවා. ඔබට වඩා වෙනසක්. කුමක්ද? රාගසිතක් පහළ වෙයි. ද්වේෂසිතක් පහළ වෙයි. හැබැයි ඔබ තරම් එහාට පෝෂණය කරමින් අරගෙන දුවන්නේ නම් නැහැ. ටික වේලාවක් ඒක ක්‍රියාත්මක වෙයි. හැබැයි ඒක පසුපසින්ම එනව කවුද? සිත සිහිය. සිහිය එනව පසුපසින්ම ඒකේ ආදීනව දකින්න අනිත්‍ය දකින්න. ඒතර බොහෝ වේලාවක් පවත්තන එකක් නැති වෙයි. එහෙම නැති වෙයි. එහෙමනම් පින්වත්නි අන්න බලන්නකෝ. එතකොට එහෙනම් මේ මාර්ගඵල ලැබුව අයත් මේ සම්මත ලෝකවල ජීවත් වෙනවා. ඒගොල්ලෝගේ මාර්ගඵල ලැබලා දැන් ඕගොල්ලෝ හිතන් තියෙන පුදුම වැඩේනේ මෙච්චර බණ කියන රටේ මේ ඇත්තෝ හිතන් තියෙන්නේ මේ මාර්ගඵල ලැබලා තියෙන්නේ කොහේ කියලාද? ඔබට හිතලා තියෙන ඇත්තම කොහේ කියලාද? ඔය කෙලෙස් සංසිඳිලා රාගය දුරුලා, ద్వේෂය දුරුලා, මෝහය දුරුලා තියෙන්නේ මෛත්‍රිය ඇති වෙලා තියෙන්නේ ඔබට හිතෙන්නේ ඇඟේ කියලා. ඇඟේ කියලා හිතාගෙන නේද දැන් ඔය ටික අධ්‍යයනය කරන්නේ. ඔය ටික සියල්ලම සිදුවෙන්නේ කොහෙද? සිතේ නේ පින්නන්නේ. ඒ නිසා ඒක අවබෝධ කරගන්න බුදුරජාන් වහන්සේලා දේශනා කරන සිහිය ඔබට තියෙනව නම් ආන්න එවැනි රාග ద్వේස මෝහ සහිත සිතක් පහළ වුණත් පින්වත්නි ඔබට ඒ පසුපසින් මෙනවා සිහිය. එතෙන් මේ සිහිය ආවට පස්සේ අන්න ඔබ ඒකේ ආදීනවේ දකිනවා. ඒකේ ආදීනවේ දැකලා නිස්සරණයට යනවා. අතහැරීමට යනවා. මධ්‍යස්ත වීමට යනවා. එතකොට ඔබට සැනසීමක් ලැබෙන්නේ. ඉතින් ඒ සැනසීම ලැබෙන්නේ ලබන භවයේද? හෙටද? ඒ කියන්න. ඒ මේ මොහොතෙමයි. ඇයි මේ මොහොතේ ලැබෙන්නේ? ධර්මය සම්දිත්තිකයි. ආන්න බලන්න සම්දිට්ඨික ධර්මයේ. සම්දිට්ඨිය මේ ජීවිතේම අවබෝධ කරන්ද පුළුවන්. අන්න ඒ අවබෝධ කරා. එතනදී ඒ අවබෝධ කරන්නේ ලොකු දෙයක් කරොත් මොන හරි වෙන මොන මොන හරි ටිකක් කරාද? නැහැනේ. කුමක්ද කළේ? සිතට ආපු දේ හඳුනාගත්තා. ඒක සතුටින් පිළිගත්තේ නැහැ. ඒක ಗುಣ කිව්වෙත් නැහැ. ඒතර සිත බැසගත්තෙත් නැහැ. කෙලස් අඩු වුණා. සසර අඩු වුණා. සැනසීම උදා වුණා. බලන්නකෝ ඉතින් ඔන්න. ඉතින් ඌට 아무තු මේ මැරෙනකන් දඟලන්න අවශ්‍යතාව නැහැ. තියෙන්නේ අයිනකින් වාඩි වෙලා තමන්ගේ හිතට එන ওই සිතිවිලි ටික හඳුනන්න. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා පතිරූප දේශ වාසෝච. මොකක්ද කියන්නේ? සුදුසු ප්‍රදේශයක වාසය. සුදුසු ප්‍රදේශය කියන්නේ කොහොමද? සුදුසු ප්‍රදේශය කියන්නේ හොඳ මේ ඒරියා එකක්ද? ඈ පින්න සුදුසු ප්‍රදේශය කියලා කියන්නේ මේ සිහියෙන් ඉන්න කියන එක. වෙනත් වචනෙන් කියනවා. තවත් වචනෙන් කියනවා සතිපට්ඨානය තුල පිටන කියන එක. සුදුසු ප්‍රදේශයේ. එතකොට සුදුසු ප්‍රතිරූප දේශවාසය. ඒ සුදුසු ප්‍රදේශයක ඉන්න පෙරපින් කරලා තියෙන්නත් ඕන. ඒකට වීරිය තියෙන්නත් ඕන. සිහිය තියෙන්නත් ඕන. නුවණ තියෙන්නත් ඕන. අන්න සුදුසු ප්‍රදේශයක යා ඉන්නවා. දැන් සුදුසු ප්‍රදේශයකින් දැන් අපට ද්වේෂ සිතක් ආපු හැටියේ අපි ඉන්නේ සුදුසු ප්‍රදේශයක නුසුදුසු ප්‍රදේශයකද? නුස් ඇයින් දැන් අපිට ඔබ ප්‍රදේ යම් ප්‍රදේශය සුදුසුයි හෝ නුසුදුසුයි කියලා තීරණය කරන කෙලෙසද? අපිට අපහසුකම් ඇති වෙනවා නම් හානිකර වෙනවා නම් පීඩා සහිත වෙනවා නම් දුක් සහිතගෙන දෙනවා නම් ඒ ප්‍රදේශය අපිට සුදුසු නැහැ. අන්න. එහෙනම් අපට ද්වේෂසිතක් ආවොත් අපේ චිත්තය තුල ක්‍රියාත්මක වෙන්නේ ඒ සිතුවිලි પરම්පරාවක්මයි. එහෙමනොත් ඒ ප්‍රදේශය අපිට සුදුසු නෑ. මක් නිසාද? ඒක තුල අපිට මෙතනම ඇති වෙනවා දුක. මෙතනම ඇති වෙනවා පීඩාව. ඒ වගේමයි සසර පැවැත්මට ඇයි සිතන සිතන උත්පාදනය කරන කරන සිතක් පාසාම කෙලෙස්. කෙලෙස් සහිත වෙනකොටම සසර පැවැත්මයි ඇති වෙන්නේ. සසර පැවැත්ම ඇති වෙනකොටම ජාති ජරා ව්‍යාධි මරණමයි. එතකොට සැපද? නෑ. එතකොටපත් උනේ සැපටද දුකටද? දුකට. අන්න හිටපු ප්‍රදේශය හොඳ නෑ. ඒ නිසා දුකටපත් උනවා. අන්න සුදුසු ප්‍රදේශය. ඔන්න ආව ද්වේෂිතක්. දැන් ද්වේෂිතක් ආවට පස්සේ අන්න දැන් අපි අරමුණු කරගන්නවා සිහිය තියෙනවනම් ද්වේෂිතක් ආව කියලා. හිතනකොටම ද්වේෂිත නැති වෙලා යනවා. වහපු ඇස් ඇස් දෙක අරින්න තරම් වේගෙන් නැති වෙනවලු. නමපු අතක් දිගහරින තරම් වේගෙන් නැති වෙනවලු. බලන්නකො කොච්චර දැන් ඇත්තම ඔබට ද්වේෂිතක් ආපෙලාක එහෙම සිහිය පිහිටන්න පුළුවන්. මට ඇත්තම දැන් ද්වේෂිතක් ඇවිල්ලා කියලා. ද්වේෂිත ඇවිල්ලා කියලා හිතනකොටම අන්න සුදුසු ප්‍රදේශයට වැටුණා. හැබැයි සුදුසු ප්‍රදේශ තුල යම් යම් බාධක තව තිබියේ හැකියි. ඊළඟ සිත් උපද්දනෝනේ තව තව විදියට. එතකොට අන්න සිහියෙන් හොඳට ඒ ටිකත් අධ්‍යයනය කරන්න. අන්න බලන්නකෝ. ඕකනේ බුදුරජාන් වහන්සේ දේශනා කරේ මහණෙනි පිය උරුමය තුල ඉන්න. අම්මා තාත්තාගෙන් ලැබෙන දායාද තියෙනෝනේ. නේ ඒ උරුමය තුල. එතෙන්ද ඒක තුල ඔබට අයිතියක් තියෙනවා. රැකවරණයක් ආරක්ෂාවක් තියෙනවා. පිය උරුමය තුල ඉන්න මහණෙනි. හැබැයි පිය උරුමෙන් එළියට පැන්නොත් විනාසයි. ඇයි දැන් ඔබට අයිති නැති අම්මා තාත්තලා සම්මතේ හිතන්නකෝ අම්මා තාත්තලාගෙන් ආපු බූදලියක් තියෙනවා කියලා ඉඩකඩම් ටිකක්. ඔබට ඔය ටික තුල ඕන දෙයක් කරන්න පුළුවන් නේ. බාහිරින් බලපෑමක් ඇත්තේ නෑ. ගොදුරු කරගන්න කෙනෙක් නෑ, සටනට එන්න කෙනෙක්. හැබැයි ඔතනින් එළියට බැලනත් ඒ ටික කරන්න පටන් ගත්තොත්. රකවරණේ තියනවද? ආරක්ෂාව තියනවද? නෑ ආන්න බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ කොච්චර කාරුණිකයිද කියලා. උන්වහන්සේ දේශනා කරනවා කැටකිරිලියක් උපමා කරලා මතකයිද? ඔය කතා නම් ඕගොල්ලෝ දන්නෝනේ අපිට කියන්න වෙලාවල් නැහැ නේ වෙලාවම තියෙන නිසා. ආ දන්නෝනේ අර කැටකිරිලියක් උපමා කරලා අර කැටකිරිලියක් ආකාශෙ ගියා. අහුවෙන්න හැදුවනේ අර ලිහිණියෙකුට. ඊට පස්සේ කොස්වාල ලිහිණියෙකුට අල්ලගන්න අල්ලගත්තා. අල්ලගත්තන් එයා කිව්වා අයියෝ මට කිව්වා පියවුරුමේ තුල ඉන්න මම්මයි මේ වැරද්ද කරගත්තේ පියවුරුමෙන් මිදිලා මෙහෙට ආපුවේ කියලා. එන්නේ මොකද උඹගේ තියෙන පියවුරුමේ? අර කුඹුරක පස් පිටල් අනිත් පැත්ත දානවනේ. ආන්න එක යට තමයි කිව්ව මගේ උරුමය. ඒක තුලින් නම් ඔබ කොච්චර ශක්තිමත් වුණත් මං අල්ලන්න බෑ කිව්වා. බලන විට අර ලිහිණිය කිව්වා ආ අයියෝ උඹ ඔච්චර දෙයක්ද අතහැරියා. බලයන් ගිහින් ඉන්න කිව්ව එහෙම. ඊට පස්සේ අර කැටකිරිල්ලිය ගිහිල්ලා ඒ ඒරියා එතන පිටල යට ගිහිල්ලා බැලුවා. දැන් ඊට පස්සේ එළියට ඇවිල්ලා එන්න එන්න කියලා දැන් උඩ පැනලා කතා කරනවා. දැන් උඩට ඇවිල්ලා එයාගේ ඒරියා ළඟ ඉඳන් කතා කරනවා. අර ලිහිණිය වේගෙන්ම ආව පින්වත්නි පහලට අර කැටකිරිලි අල්ල ගන්න. එනකොටම කැටකිරිලි ගියා පස් පිටල්ලයට. අර ලිහිණියගේ ලය වැදුනා පස් පිටල්ලේ. ලිහිණිය මැරුණා. උපමා බුදුරජාණන් වහන්සේගේ. නෑ ඒක තුල කිව්වේ පස් පිටල්ලක් යට කියන්න කියන එකක් එහෙම ආරක්ෂාවක් නෙමෙයි. උන්වහන්සේ කුමක්ද දේශනා කරන්නේ? මහා සතිපට්ඨානය තුල ඉන්න. සිහිය පවත්වා ගන්න. පියවුරු මේයයි. එහෙනම් අපේ පියා කවුද? කවුද? කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ අපිට දීපු දායාදයක් තියෙනවද? තියෙනවා. එහෙනම් ඒ උරුමය තුල හැසිරෙන්න අපිට දීපු දායාදය තමයි සිහිය පවත්වන්න. සතිපට්ඨානය පවත්තන්න සතර සතිපට්ඨාන සිහිය පවත්වමින් ඔබ කටයුතු කරනකොට ඔබට රාගසිතක් ద్వේෂසිතක් මෝහසිතක් iriසියාසිතක් උඩුකේඩු හිතක් අනුන් හෙලා දකින හිතක් තමන් හොවා දක්වන හිතක් ඒ වගේ සිතක් එනකොටම ඔන්න ඔබට තේරෙන සිහිය එනවා සිහිය එනකොටම පින්වත්නි අන්න ඔබ ඉන්න පිය උරුමය තුල පිය උරුමය තුල හිටියොත් කොහොමද ඔබ ආරක්ෂා වෙන්නේ? ඇයි පිය උරුමය තුල ඔබ ඉන්න විට සිහියෙන් නුවණින් වීරියෙන් ඉන්නකොට එතකොට ඔබට කෙලෙස් වැඩි වෙන්නේ නැහැ. කෙලෙස් වැඩි වෙන්නේ නැහැ කියන්නේ සසර පවතින්නේ නැතුව වෙනවා. ඉතින් ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වෙනවා. එහෙම අන්න ඒ නිදහස් වෙනකොට ඊට පස්සේ බලන ඔබ මායාගෙන් නිදහස් වෙනවා. මායාගෙන් නිදහස් වෙනවා. පිය උරුමය තුල හිටියොත් මායාවෙන් නිදහස් වෙනවා. බලන්න මොනතරම් ආරක්ෂාවක්ද කියලා. එහෙම නැතුව ඔබ එතනින් එළියට ගිහිල්ලා කුමන කටයුත්තක් කළත් ඔබට මායයට ගොදුරු වෙන්න වෙනවා. එහෙම වෙලා පින්වත්නි ඔබ වැරදි විදිහට පිය උරුමයෙන් එළියට ගිහිල්ලා ඒ කියන්නේ සුදුසු ප්‍රදේශයක නැතුව ජීවත් වුණොත් එහෙම වුණොත් පින්වත්නි ආන් ඔබට මහත් අනතුරක්මයි තියෙන්නේ. මහත්ම මහත් අනතුරක්මයි තියෙන්නේ. ඇයි පින්වත්නි ඒ නුසුදුසු ප්‍රදේශය තුල ඉන්න ඔබ කරන සියලු ක්‍රියාකාරකම් මෙලවත් අහිත පිණිසයි පරලොවත් අහිත පිණිසයි ඒව කෙලෙස් සහිත දේවල්මයි ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්ද එහෙම කෙලෙස් සහිත දේවල්ම නම් ක්‍රියාත්මක වෙන්නේ එතනින් ඒ අවස්ථාවකදී ඔබ කය බිඳිලා මැරුණොත් මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන් සසර පැවැත්මක් තියෙනවා. පහලටමයි වැටෙන්නේ. පහලට වැටුනොත් පින්වන්නේ තිරිසන් ලොවකට වැටුනොත් ගැලවීම වෙයිද? කියන්න. එන්න පුළුවන්ද ළඟපාත? බෑ. එහි ගිල හුරුව තියෙනවද? තියෙනවද නැද්ද? තියෙනවා. ඔබ එහි ගිහිල්ලා හොඳට හොඳට බොහෝ කාලයක් ඉඳපු හුරුව තියෙනවා. ඒක දැනගන්න පුළුවන් ඔය ඇත්තන්ට පොඩ්ඩක් වචනයක් දෙයක් කතා කරනකොට එනවනේ ඒ ගති පෙර ගති ටක් ගාලා එනවා. හැබැයි බොහොම කාලයක් පින්වත්නි එතන ඉඳලා අනන්ත දුකටපත් වෙලා පත් වෙලා තමයි ඒ කර්ම ඡය වෙලා සසරේ කරපු කුසල කර්මයක විපාකයක් පිණිස නැවත මෙතෙන්ට ආවා. දැන් මෙතෙන්ට ආපු ඔබ දැන් ඒක මතකයිද? අතීතයේ වැසිකිලි වල වල හිටියේ කියලා මතකයිද? සතර කියන්නේ තිරිසන් ලෝකවල උත්පත්ති ලැබලා හිටියේ කියලා මතකයිද? නෑ. මතක වුණත් නිකන් ඔබට අනුමාන වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට කැටපත දුන්න බුදුරජාන් වහන්සේ ඔබට මේ ධර්මයේ තුල යම් දෙයක් නුවණින් විමස ගන්න පුළුවන් නම් ඔබටම අනුමාන වශයෙන් හිතන්න පුළුවන් ඔබ ඔබ පෙර භවයේ කොහොම වෙන්නේ නැද්ද කියන එක හිතා ගන්න පුළුවන් අනුමාන වශයෙන්වත් එතකොට එහෙම තිබුණත් ඉතින්නේ මොකක් කරන්නද? හැබැයි අන්න කල්පනා කරන එදා ඒ දුක විඳිද්දි පින්වත්නි මොන තරම් දුකකටපත් වෙලාද මෙතෙන්ට පැනගන්න ශක්තිය හදාගන්න ඇත්තේ. දෙයනේ කවුද දන්නේ නැහනේ ඒ ඒ පුංචි ශක්තියක් ඒ ශක්තිය අපිට මෙතෙන්ට එන්න දුන්නේ යනේ. සමහර වෙලට යාළෝ හිතයිසී කෙනෙක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා වෙන්නත් පුළුවන්. සහෝදරයෙක් සහෝදරියක් වෙන්නත් පුළුවන් පිරිඳ මහත්ය වෙන්නත් පුළුවන් හැබැයි ඒ ශක්තිය දුන්නා දැන් අද මොකද කරන්නේ දැන් ඔබ කරන්නේ මොකද්ද මෙතෙන්ට ආවන් ඒක මතක මතක නැහැ දැන් ඊට පස්සේ කරන්නේ අර පුරුදු පරිදිම දේ තුල පහලට වැටෙන්නමයි ක්‍රියාත්මක කරන්නේ හිත නිතරම පිය උරුමයෙන් එළියට පැනලා අනුන්ගේ දේ තුල කටයුතු කරනව තමයි පවත්තන්නේ. එහෙමනම් පින්වාදී බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ උන්වහන්සේ විස්තර කරන්නෙම මහණෙනි සුදුසු ප්‍රදේශයක් තුල ඉන්න. ඒ සුදුසු ප්‍රදේශය තමයි සතිපට්ඨානය තුල පසිත පවත්වා ගනිමින් ක්‍රියාත්මක වෙන්න. සිහිය පවත්වා ගනිමින්. එතකොට එහෙම ක්‍රියාත්මක වෙන විට හැබැයි සමහර වෙලාවට ඔබට පීයේ උරුමෙන් අහිමි වෙන වෙන වෙලාවල් එනවා නැතුව නෙමෙයි. එහෙම අයින් වුණත් එතකොට ඔබට එකක් එනවා කුමක්ද? ඔබට දැනෙනවා දැන් නම් මට මේ අයිති නැති තැනක තමයි ඉන්නේ කියලා ඒ සිහියත් එනවා. එතකොටම අනතුර වැඩි කියලා දන්නේ. දැන් අනුන් ගිඩමක හිටියොත් මොන හර්ධයක් කරන්න ගිහිල්ලා අපිට අනතුරක් වෙනවා කියන එක දන්නවා. කවුරුත් දැනගත්තොත් අපිට හානියක් කරයි. ඒ නිසා එතනින් ඉක්මන් කරලා පැනගන්න උත්සාහ දරනවා. ඒක අනතුරේ ස්වභාවය ගැන අනුමාන වශයෙන්වත් හිතන්න පුළුවන් කෙනා. නැති කෙනා එතන විඳලා සටන් කරලා සම්මතිත් මිය යන්න පුළුවන්. දැන් ඒ වගේ නෙමෙයි අන්න ඔබට සිහිය නැති වුණු වෙලාවක සිහිය නැති වුණා කියන්නේ මොකද්ද? මේ කය පරණතුණු වෙලාවක් එහෙම නෙමෙයි. දැන් බොහෝ දුරට ඔබ මේ සම්මත ලෝකේ ජීවත් වෙන්නේ සිහියෙන්ද නැද්ද? සිහියෙන් නෙමෙයි. නේ? සිහියෙන් නෙමෙයි. නේ? දැන් සිහියෙන් නෙමෙයි හැබැයි අර හොඳටම සිහියෙන් නෙමෙයි කිව්වොත් ඒගොල්ලෝ අපි සම්මතය හඳුනන කවුරුන් කියලාද? පිස්සු කියලා. නේ? ඒගොල්ලෝ පිස්සු කියනවා. නමුත් දැන් දැන් සත්‍ය ලෙසම ගත්තොත් ඔබත් ඊට ඊට ආසන්න ආයත්න තමයි ආසන්නම වගේ. එතනමයි ඉන්නේ. ප්‍රතිකාරගත යුතුයි. එහෙත් වහා ප්‍රතිකාරගත යුතු මට්ටමකට ඇවිල්ලා නැහැ. බලන්නකෝ එතකොට කොහොමද දැන් මේ පින්නන්නේ සසරෙන් එතර වෙන්න ධහමත් දේශනා කරලා තියෙද්දී මොනවද මේ අවුරුදු 60ක 70ක ආවුසක් අරගෙන ඇවිල්ලා අපි දැන් මේ මොනවද කරන්න කියලා බලන්නකෝ ඔබට අමුතුවෙන් මේ ධර්මයක් අහගන්න කියලා පොත්පත් කියවන්නයි අර මේ පන්ති යන්නයි දිගින් දිගට ඒ වැඩසටහන් වල යෙදෙන්න නෙමෙයි මේ අහන දහමක් විමසන්න. මොකද්ද මේක තුල කියන්නේ කියලා. කුමක්ද මේක තුල අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා. එහෙම විමසනකොට අන්න ඔබටමයි මේ ධහම මුණ ගැහෙන්නේ. එහෙම මුණ ගැහුණම් පින්වන්නේ පුදුම සැනසීමක් ඔබ සතු ඒ සැනසීම ලැබෙන විට ආන්න දැන් සමහර අය බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අහලා සමහර අය උත්සාහ දරනවා මේ කලකිරීම ඇති කරවන්න. කලකිරීම ඇති කරගත්තම් ඇලෙන්නේ නැහැ. නොයල්ම පිණිස කටයුතු කරන්න උත්සාහ දරනවා. එහෙම යන යෑම තුල තමයි ඔබ අතර මම වෙලා තියෙන්නේ. ඔබට කවදාකවත් කලකිරීම ඇති කරවන්න බෑ. දැන් මෙතෙක් කාලයක් ඔය දෙතිස් කුණප විදියට කුණු වෙනවයි මැරෙනවයි අරෝමයෝ කී කිය බැලුවද නැද්ද? කතා කරන්න. බැලුවා තවමත් බලමින් ඉන්නවා. දැන් කලකිරිලයි. මොන ඇත්ත? ඒ අම්මා ඇත්ත කියන්නේ තවමනේ. ඔය අම්මලාටත් කලකිරුනේ නැත්නම් අනිත් ඇයට කොහොමදනේ? එහෙම කලකිරෙන්නේ නැහැ. නෑ ඇත්ත තත්ත්වේ කරෙන්නේ නැහැ. ඇයි කලකිරෙන්නේ නැත්තේ? දැන් අපි කලකිරෙන්න හිතාගෙනයි මේ කටයුත්ත කලකිරෙන්න හිතාගෙන කරනවා කියනකොට මොකද වෙලා තියෙන්නේ? එතනම මේ මම කියන එකක් අල්ලගෙන ක්‍රියාත්මක වෙන්නේ. ආත්ම දෘෂ්ටියක් කලකිරීම ඇති කරවන්න. දැන් විධානයක් දෙනවා. මේක ඇති කරවන්න තමයි. කලකිරීම ඇති කර ගැනීම සඳහාමයි මම මේක කරන්නේ. ඒකට මම කියන කෙනා විසින්මයි මේ ඩියුටි කරන්නේ. තේරෙන්නේ නැද්ද කියන්නේ? ඈ එහෙම නෙමෙයි ඔබට තියෙන්නේ එහෙනම්. කල කිරීම ඇති කරවන්න බෑ. නොයල්ම ඇති කරවන්න බෑ. මිදීම ඇති කරවන්න බෑ. මේ කෙලෙස් සංසිඳ වීම ඇති කරවන්න බෑ. ඔබ ලෝකේ කුමක්ද කියලා දැනටක ගත්තොත් ඔබට සිහිය තිබුණොත් පිය උරුමේ තුල රැඳෙන්න හැකියාව තිබුණොත් පතිරූපදේශ වාසෝච ඒ හැකියාව ඔබ සතු වුණොත් අන්න එහෙම වෙනකොටම ඔබට තේරෙනවා අපි තුන් දේශසිතක් ආවා ඒ දේශසිත ඇති වෙන්න වූ හේතු අපි අවබෝධ කරගත්තා ඒ අවබෝධ වෙනකොටම එතන ද්වේෂසිත නැති වෙනවා එතකොට එතනම නැති වෙනකොට පින්වත්නි ආන්න ඔතනම අපි අවබෝධයකට ඇවිල්ලා එතනම අවබෝධයකට එනවා එතකොට ඒ ද්වේෂසිත ආරම්භය පවත්වන්න ගිය සිටිවිලි ගැන අපිට කලකිරීමක් ඇති කරවන්න ඕනේ ඒක පවත්වන්න ඕන කියන හිතක් එන්නේ අන්න බලන්න පවත්වන්න ඕන කියන හිතෙන්නේ නැහැ පවත්වන්න ඕනේ නැහැ කියන හිතෙන්නෙත් නැහැ. කින්දේ තේරෙන්නේ? දැන් ඒ සිත පහළ වෙනකොටම අයියෝ මේ සිත මම දැන් පවත්වන්න ඕන. රයිට්? පවත්වන්න ඕන කියන හිතෙන්නෙත් නැහැ. මෙයාට සැබෑ අවබෝධ වෙනකොට පවත්වන්න ඕන. දැන් අනිත් පැත්තේ දැන් මේක පවත්වන්න ඕනේ නැහැ. ඔබ පවත්වන්න ඕන කියනකොටත් ඔබ ඉන්නේ දෘෂ්ටියක. පවත්වන්න ඕනේ නැහැ කියනකොටත් ඔබ ඉන්නේ දෘෂ්ටියක. අයි පවත්න පවත්වන්න ඕනේ නැහැ කියනකොට ඔබට අනුසය ධර්ම මතක් වෙලා කඩාගෙන එනවා ටක් ගාලා මොකද්ද? අයියෝ මේක පැවැත්වුවොත් නම් මම වැටෙනවා කොහාටද? කතා කරන්න. සතර අපායට. එතකොට වැටෙන්නේ කවුද? කවුද? මම. එතකොට කවුරු හරි අල්ලගෙන නෙවෙයිද දැන් ওই ඩියුටි කරන්නේ? අල්ලගෙන. එනේ නිදහස් වෙන්න පුළුවන්ද? බෑ. ඔන්න බලන්නකෝ. ඒ නිසා ඒ සිත පහළ වුණාට පස්සේ ඒක පවත්තන්න යන්න කියන තැන ඕනත් නැහැ නවත්තන්න කියන තැන ඕනත් නැහැ. මොකද කරන්න ඕනේ? ඒ හිතේ ස්වභාවය වර්තමානයේ තුලක් දින කරන ස්වභාවය. ඕකට තමයි ඕකට තියෙන ලොකු පාළි වදන් තියෙනවා. ඔගොල්ලන්ට අවබෝධ කරගන්න බැරි තරමට ලොකු පාළි වදන් තියෙනවා. ඔය ඕක තමයි සරලාර්ථය. එතකොට ඒක ස්වභාවය ඔබ ඔබ මෙතෙන්දී සම්දිට්ඨික විදිහටම වර්තමානයේ තුලම ආන්න ස්වභාවයක් දිනේ කරන්නේ එහෙම අධ්‍යයනය කරගන්න පුළුවන් වුණොත් එතනම කලකිරිලා. එනි කලකිරිලා කියන්නේ දැන් කලකිරින කියනකොටම අපිට එන්නේ 아무තු මූණු බෙරි කරගත්ත එහෙම එකක් නේ. එහෙම එකක් නෙමෙයි දෙයනේ කලකිරීම කියන්නේ. අන්න දැන් තේරෙනවද? අර द्वेषසිත පවත්නවද නැද්ද කියන එක නෙමෙයි. द्वेषසිත ආපු ස්වභාවයෙන්ම ප්‍රතිසම්පන්න විදිහට දකින විටම අන්න ඔබ ඒක පවත්වන්නවත් නවත්වන්නවත් යන්නේ නැහැ. ඒ අවබෝධ වෙන විටම අවබෝධ වෙන විටම පින්වත්නි අන්න කලකිරීම ඇති වුණා. ඒ කලකිරීම කියන වචනේ දැම්මා. දැන් මම කියන වෙන වචනයක් ඕකට. ඒකම තමයි. ඒ කියන්නේ ඒ සිත අවබෝධ වුණා. ඒ සිත අවබෝධ කර වුණා. ඒ කියන්නේ වර්තමානයේ තුල සිදුවන ක්‍රියාව සිහියෙන් අධ්‍යයනය කරගත්තා. එතකොට අව එහෙනම් කලකිරීම කියන්නේ කුමක්ද? අවබෝධයයි. තේරෙනවද? කලකිරීම කියන්නේ අවබෝධය. සමහර අය කියන්නේ අයියෝ එයාගේ ක්‍රියාපටිපාටන මටනම් කලකිරලමයි තියෙන්නේ. එතකොට දැන් තියෙන්නේ අවබෝධයක්ද? නෑ. එයාගේ තියෙන්නේ දේශසිතක්, දේශසිතක්මයි. එතකොට දැන් සතෙන් ගැලවෙන එකක්ද බැඳෙන එකක්ද? බැඳෙන එකක්. අන්න එහෙනම් ඔබට ඒ සිත හඳුනනකොටම අන්න අවබෝධුණා ඒ වචෙන්ට යොදනව කලකිරීම කියලා. අවබෝධ වුණා කියන එක වචන පින්වත් මේ ගොඩාක් මේ වචන යොදලා යොදලා යොදලා තිබුණට එකම සිත තුළ මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ අවබ ඔබ ඒ සිත හඳුනනකොටම අන්න අවබෝධුණා එතෙන්ට අපි වෙන වචනයක් යොදනවා කලකිරීම කියලා. ඊට පස්සේ ඒ ඒකට ඊට පස්සේ අවබෝධ වෙනකොටම ඒකට තියෙන යම් ඇල්මක් ඇති කරයිද? නෑ. ඇලෙන්න යන්නේ නෑ. නොයල් එතෙන්දී ඒක පිනිසම කටයුතු කරනවා. නොයල්ම පිනිසම කටයුතු කරනවා කියනවා. එතකොට කෙලෙස් කෙලෙස් සංසිඳෙනවා. විශිෂ්ට ඥානය පිණිස හේතු වෙනවා. නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය ඔහොම වචන ටික ඔයව අහලා තියෙනවනේ ඔය වචන ටික ඔය ටික කිව්වොත් නම් බය වෙනවනේ දැන් අරම කියනකොට තේරෙනවනේ එතකොට ඔබ මේ සිත හඳුනනකොටම අවබෝධ වුණා අවබෝධ වුණා කියන්නේම ඒ වචන ඒකට යොදනවා කලකිරීම ඒ කියන්නේ ඇලෙන්නේ නෑ නොයල්ම පිණිස හේතු වෙනවා කෙලෙස් සංසිඳ වෙනවා එතකොට කෙලෙස් සංසිඳ එතකොට ඒ අවබෝධය විශිෂ්ට අවබෝධය විශිෂ්ට ඥානය පිණිස හේතු වෙනවා කුමන ඥානයේද මේ සසර දුකෙන් එතර වෙන්න ඔන්න බලන්නකෝ බැඳුනොත් සසරේ දැන් සිතන විදිය එතර වෙන්නයි එතකොට ඒක හේතු වෙනවා නිවන පිණිසම හේතු වෙනවා ඔන්න පිය උරුමය ඔන්න සුදුසු ප්‍රදේශයක වාසය කිරීම ඒතම් මංගල මුත්තම උතුම් මංගල කාරණාව. එහෙනම් ওই සියලු දෙනාටම මේ සම්බුද්ධ ශාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණසම හේතු වේවා කියලා අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ අංක දෙකෙන් 137 කොහිලගේ වත්ත උතුර කුඹුක ගෝනපල පදිංචි දැන් සයිප්‍රස්සි සිටින ශ්‍රේණුකා ඒකනායක මහත්මිය විසින් ප්‍රධාන අරමුණු විදේශ රැකියාව වඩා සාර්ථක වීමත් ඇයගේ සියලු වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සහ එම මහත්මියගේ සියලුම ග්‍රහපල විශේෂයෙන් සෙනසුරුවපල දුරු කර ගැනීමටත් ඇයගේ හාම්පුතා වන කිස්තොස් නිකලෝ මහතාට නිදුක් නිරෝගී සුවය ලැබේවායි දීර්ඝායස ලැබීමටත් රේණුකා ඒකනායක මහත්මියට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා මේ පින්කමේ බලෙන් උතුම් නිවන පිණසම හේතු වේවා කියන අදහසින් යුක්තව ඒ වගේම නොම්මර 12න් 65 කොරටුව වත්ත පල්ලේගම ඇඹිලිපිටිය නිවසේ පදිංචි දෙමාපියන් දෙපළ වන ඒකනායක පැටිමහත්මයා වන යානන්ටත් ප්‍රේමා වීරසිංහ වන මෑණියන්ටත් නිදුක් නිරෝගී භාවය දීර්ඝායස ප්‍රාර්ථනා කරමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණසම හේතු වේවා කියන අදහසින් යුක්තවද ඒ වගේම මාගේ දියණිය වන පූර්ණිමා පියුමාලිටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා සහ සියලුම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් ඉදිරි අනාගත කටයුතු කිසිම කරදරයක් දුකක් නැතුව ඉෂ්ට සිද්ධ වේවා සියලු ග්‍රහපල දුරු වේවා දියණිට කිසිම කරදරයක් නොම වේවා ආරක්ෂා කර දෙත්වා යන අදහසිනුත් යුක්තව ඒ වගේම සහෝදර සහෝදරයන් වන ඉන්ද්‍රාණි ඒකනායක පියංගිකා ඒකනායක පියන්ත ඒකනායක ඇමරිකාවේ පදිංචිව සිටින ජයන්ත ඒකනායක යන සියලුම සහෝදර සහෝදරියන්ට මේ ධර්ම පින් ලැබී වුන් සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා උතුම් නිවනින් සැනසෙන්න හේතු වේවා කියන අදහසින් යුක්තව. ඒ වගේම සම්බෝධි විහාරස්ථානාධිපති අතිපූජ්‍ය ධර්ණාගම කුසල ධම්ම හිමිපාණන් වහන්සේද চিරාත් කාලයක් මෙවන් පින්කම් කිරීමේ ශක්තිය ධෛර්යය ලැබේවා, නිදුක් නිරෝගී සුවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම ධර්මදේශක ආනන් වහන්සේටත් නිදුක් නිරෝගී භාවය ලැබීම සහ চিරාත් කාලයක් මෙවැනි ධර්ම දේශනා කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා කියන අදහසෙනුත් යුක්තව මෙම ධර්ම දේශනාවට සහ සම්බන්ධ වුණු සියලුම දෙනාටත් රටවාසී ලෝකවාසී සියලුම දෙනාටත් මේ ධර්ම දේශනාවේ පින් ලැබී තව තවත් ධර්මය අවබෝධ වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා ඉතින් කල්පනා කරගන්න මේ තනිදායක දරපු මේ පින්වත් අය තමන් බලාපොරොත්තු වන්නා වූ යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම මේ ඇත්තන් නමින් මේ පරිලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් ඔබ අප හැමදෙනාම නමින් මේ පරිලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් සංඝයාටත් සියලු පින් කැමති දෙවි දේවතාවුනුත් මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා සාදුන. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල් කුටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝාස සම්පන්නිය අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු